නන්දික මහත්මයා තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ අද මම ප්‍රශ්නේ මේ ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නෙත් ඇත්තටම උනේ අර ඉස්සෙල්ලා මේ කියුණා ඒකේ පොඩි දෙයක් අර ස්වාමීන් වහන්සේලා නමකට ස්වාමීන් වහන්සේලාට ගහක කොළ කැඩීම ඒ සීලයට උසිත නෑ සුසු නෑ කිව්වනේ දැන් මට තිබුණ ප්‍රශ්නෙත් දැන් ස්වාමීන් වහන්සේලාගේ සෙනසුණක් කියන්නේ අපි පිරිසිදු කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේලාම කරගන්නකොට ඒ පිරිසිදු කරගැනීමේදී ගස් කපන්න ගහ කතක් අතු කපන්න අර වගේ එහෙම සිද්ධ වෙනවා එතෙන්දිත් එතකොට ඒ සීලයට මේ වෙනවද එතකොට ස්වාමීන් වහන්සේ නමක් කරන්නේ නැතුව වෙන කෙනෙක් ලව්ව ඒ කියන්නේ කවුරු හරි ලව්ව කරවන කොට නෑ සාමණේර භික්ෂුවකට හෝ ගිහියෙකුට කරලා දෙන්න පුළුවන්. එහෙම කරලා දෙන කෙනෙක් නැත්නම් හාමුදුරුවන්ට කියන්න පුළුවන් මට මේ සෙනසුන සකසලා දෙන්න කියලා. ඉතින් මේ ගහ කපන්න මේක ඉවත් කරන්න කියලා කියන්නේ නැතුව උන්වහන්සේට පුළුවන් මට මෙතන සෙනසුන ඉන්න පුළුවන් විදිහට සකස් කරලා දෙන්න. සකස් කරලා. ඔව්. සහයිතින් විඥානුකූලව ඒවා කියන්න පුළුවන් ක්‍රම තියෙනවා. ආ හොඳයි ස්වාමීන් වහන්සේ. පැහැදිලි. කෙරුවා සරණයි. හිතමු දැන් අපි හිතමු දැන් මේ ගහ කපලා අයින් කරන්න කියන කියනවට වඩා එතකොට ඒ බඳු තැන්වලද කියන්නේ මේ මේ ගහ නම් මෙතනට අවහිරයක් නේද? මේක තියෙද්දි මේක හදන්න බැහැ නේද? ඉතින් කියලා කිව්වන් පස්සේ එතකොට සාමණේර හාමුදුරුවෝ හොයි ගිහියා දන්නව එහෙනම් මේක මෙතනින් අයින් කරන්න ඕනේ. අයින් කරන්න.